විමෝචයේති සදා බුද්ධ සම්පන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න ඕනේ. මේ ජීවිතය සකස් කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැලසෙනවා කියන අදිෂ්ඨානය කවුරුත් ඇති කරගන්න ඕනේ. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මය පිළිබඳව ඒ ධර්මය රැක ගැනීම සඳහා සහ ඒ ධර්මය තුළින් අපි පෝෂණය වෙන්න ඕන කොහොමද කියන එක ගැන අපිට මේ උරුම වෙලා තියෙන ක්‍රමවේදයන් පිළිබඳව හුඟක් දිනවල අපි නොයෙකුත් ස්ථාන ආදිය ගැන අපිට උරුම වෙලා තියෙන දේවල් ගැන සාකච්ඡා කරා ගොඩ දේවල් දැන ගැනීම සඳහා ඒවා රැක ගැනීම සඳහා අපිට වටිනාකමක් තියෙන්න ඕනේ. ඉතින් ඒ ගැන අපි කතා කරා වගේම ජයශ්‍රී මහබෝධින් වහන්සේ ස්වර්ණමාලිකයත් රාජන් වහන්සේ ආදී වශයෙන් ඒ ඊළඟට විශේෂයෙන්ම අපිට ලැබිලා තියෙන පුස්තක ධම්මපදේ වගේ ඒවා ඒ වගේම මේ ශාසනය රැකලා දුන්න භික්ෂුන් වහන්සේලා වගේ ඒ වගේ නොයෙකුත් ශේෂ්ත්‍රයන් පිළිබඳව අපේ බෞද්ධ දැනුම වර්ධනය කරගත යුතුව තියෙන වගේම නවාංග වස්තු ශාසනය කියලා කියන සූත්‍ර ගෙය ආදී තියෙන අපිට ලැබිලා තියෙන ලොකුම උරුමය තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඉතින් අපිට මේ ලැබෙන එක බුද්ධ වචනයක් ඇති අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම සුවපත්භාවයට පත් කර ගැනීම සඳහා හොඳටම ඇති එක වචනයක් සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝචේ මේ පිරිසිදු බව කියන එක වෙන කෙනෙකුට ලබා දෙන්න බෑ ඒක තමන් විසින්ම පච්චුප්පන්නව ලබාගත යුතු දෙයක්. තමන්ගේ විසින්ම තමන්ගේ පිරිසිදුකම සකස් කරගත යුතුයි. වෙන කෙනෙකුට පිරිසිදු බව සකස් කරලා දෙන්න පුළුවන්කම ඇත්තේ නෑ. ඒ කියන්නේ අපේ පිරිසිදු බව ඇති කරගන්න ඕන අපිමයි කියන එකයි. දැන් අපි හිතමු ඒ වගේ එක වචනයක් එක බුද්ධ වචනයක් අපේ ජීවිතයට අපි එකතු කර ගන්නවා කියලා ඒ එකතු කර ගැනීමම එවැනි දෙයක් එකතු කර ගැනීමට ලැබීමම අපි ලැබපු උරුමයක්ද නැද්ද? ඉතින් අපි බලන්න ඕනේ කෙනෙක් විදිහට කොහොමද අපි පිරිසිදු වෙන්නේ? අපි පිරිසිදු වෙන්න නම් අපි හැම පැත්තකින්ම ආරක්ෂා වෙන්න ඕනේ අපේ හිතේ කිසිම පසුතැවිල්ලක් නැగిලා එන්නේ නැති විදිහට නේද? මිනිසෙක් අපිරිසිදු වෙන්නේ කය අපිරිසුදු වෙන්නේ කුණු දූවිලි වලින්, සිත අපිරිසුදු වෙන්නේ කෙලෙස් ධර්ම වලින්. ඒ වගේ මෙතනදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කිසිදු පසුතැවීමක් ඇති නොවන විදිහට අපේ ජීවිතය සකස් කරගන්න අවශ්‍යයි. අපි දන්නවා ඊටාම අපහසු දේ තමයි අපේ අවසරයක් නැතුව අපෙන් කිසිම අපෙන් කිසිම බලපෑමක් කරන්න බැරි විදිහට අපිට හිතලා බලන්න අපේ චිත්ත අභ්‍යන්තරගතව නැగిලා එන පශ්චත්තාප ඇති වුණොත් යම් හේකින් ඒකෙන් ගැලවෙන්න පුළුවන්ද මොකද හිතන්න හැම පැත්තකම ඒ කියන්නේ දැන් කෙලෙස් ධර්ම සහ පීඩන සහිත කෙලෙස් ධර්ම එනකොට රත්තිරි දැවිලි සහිත මට නවත්තන්න පුළුවන්ද නේද අපේ මේ තියෙන කායික වේදනා වගේ දේවල් නම් ඉතින් මොනවා හරි කරලා නවත්ත ගන්න පුළුවන්. මානසිකව තමන් කරපු වැරදි ආදියෙන් තමන් නිවැරදිව ජීවත් වෙන්නේ නැතුව අන් අයට හිරිහැර ආදිය වෙලා නොයෙකුත් ව්‍යසන වෙලා ඒ වගේ දේවල් සිද්ධ වුණාම ආපහු ගන්න බෑ ඔක්කොටම වැඩි අමාරුව තියෙන චිත්තාභ්‍යන්තරගත වෙන අධිකතර වූ වේදනා අධිකතර දුක් වේදනා ඉතින් ඒකින්ද ඒවා නවත්තන්න බෑ. ඒකින්ද අපි ගොඩාක් පරිස්සමෙන් ජීවත් වෙන්න ඕනේ. ඇයි? අනාගතයේ හිතෙන් විදුම් එන්න පටන් ගත්තොත්, දැවිලි එන්න පටන් ගත්තොත් දැන් කරන වැරදි වගේ නෙවෙයි. කාටත් මේව තේරෙන්නේ නැති අපි වචන වරද්ද ගත්තාම, රණ්ඩු වුණාම නේද? කාත් එක්ක හරි එහෙම කරගත්තාම පස්සේ ගොඩ පසුතැවිලි ඇති වෙනකොට සෑහෙන කාලයක් යනකම් ඒව නවතින්නේ නෑ දකින්නත් බෑ. දකින්න කොටත් අමාරුයි, මතක් වෙන කොටත් අමාරුයි. ඉතින් හිතයි අමාරු. ඒක නවත්තන්න බෙහෙත් නෑ. ඒකෙන්ද අපි කොහොම හැම වෙලෙම මනුස්සය විදිහට බලන්න ඕනේ නුවණ තියන අය විදිහට මම මගේ ජීවිතය, මගේ හිත ඒ වගේ කිසි දෙයකින් අපිරිසුදු වෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕනේ. නේද? අපිරිසුදු වෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕනේ. ඒ සඳහා මම සියලුම වටෙන් සකස් කරගත යුතු සියලු දේ සකස් කරගන්න ඕනේ අය කියලා. ඉතින් ඒකෙන්ද අපි අද දවසේ පොඩ්ඩක් අපි සූදානම් වෙන්නේ අපේ හැමදේම කතා කරන්න ඉස්සෙල්ලා පෞල් ජීවිතයක් ගැන කතා කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන විදිහට මම හිතා කෙටියෙන් මේක මතක් කරන්නම් ඒ කියන්නේ තවත් කාරණාවක් තියෙනවා මේකෙදි සක්‍රදේවෙන්දයා කියන්නේ අපි දන්නවා දෙදෙව්ලොවට අධිපති දෙවියෝ ඒ සක්‍ර දේවේන්ද්‍රයාගේ තියෙන සමහර ගතිගුණයන් බුදුරජාණන් වහන්සේ එක තැනකදී දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාටත් මේ ගතිගුණ වලට ඉවසීම විශේෂයෙන්ම ඉවසීම වගේ ගතිගුණයන් ගැන මේ ගතිගුණයන් මේ වික්ෂුන් වහන්සේලාගේ වික්ෂුන් වහන්සේලාගේ ජීවිතවල එකතු කරගන්න කියලා. ඒ කියන්නේ එහෙම එහෙම කියප අවස්ථා තියෙනවා. මේ මේවා වික්ෂුන් වහන්සේලාගේ ජීවිතවලට එකතු කර ගැනීම යෝග්‍යයි කියලා. ඒ තරම් කොතන හරි හොඳ දෙයක් තිබුණා නම් බුදුරජාණන් වහන්සේක අනුදැනව දානවා. ඉතින් සක්‍රදේවේන්ද්‍ර එක සැරයක් මේ මෙතර මේ වටින කෙනා වන්දනා කරනවා. කාට හරි වඳිනවා දැකලා මාත්‍රි දිව්‍ය පුත්‍රයා අහනවා කාටද මේ වඳින්නේ කියලා. එතකොට කියන්නේ කාට කාට කියලාද? මේ වඳිනවා කියනවා යහපත් ජීවිතයක් ගත කරන ස්වාමියා භාර්යාවන්ට. ඒ කියන්නේ අඹසැමියන් වශයෙන් තමන්ගේ ජීවිතය හරියට નિවරදිව ගෙවන මිනිස්සුන්ට මම මේ වන්දනා කරනවා කියලා. හරි. එතකොට එහෙනම් අපි බලන්න ඕන අපේ ජීවිත අපේ පින්වත්නි දැන් ඔය සක්‍ර දෙවියෝ වගේ කියන අපේ මේ ලෝකේ පේන්නේ නැතුණාට හරියට අපිට ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එක්ක ලොකු විශ්වාසයක් තියෙනවා. අපි ඉතා හොඳ ජීවිතයක් අරන් යනකොට මේ සමහර රටේ ඉන්න මිනිස්සුන විවේචනය කරනවා නේද? හප්පෝ ඔහොම ඕනේ නැහැ. ඉතින් අද කාලේ ඔහොම බෑ. කියලා නේද හරියට විවේචනය කරනවා. නමුත් මේ ලෝකේ යම් සත්පුරුෂයෙක් කොතන හරි ඉන්නවා නම් අපිට පෙනෙන ලෝකයක හරි නොපෙනෙන ලෝකයක හරි සත්පුරුෂයෙක් ඉන්නවා නම් ඒ සත්පුරුෂයෝ අනිවාර්යයෙන්ම අර හොඳ ජීවිත වන්දනා කරනවා, අනුමත කරනවා, අනුමෝදන් වෙනවා. නේද? පිහිට වෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒකින්ද අපි ඇත්තටම අපේ ජීවිතයේ මොන දෙයක් වුණත් මට වැඩක් නැහැ මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ජීවත් වෙනවා කියලා තීරණයක් අරගෙන පින්ද. ඉතින් මොකද හම්බ කරලා දෙන්නේ නැහැ වෙන කවුරුවක්වත්. එහෙනම් කාටවත් ඕන හැටියට ඉන්න ඕනේ නැහැ නේද? මම හැමදාම කියන කතාව තමයි කවුරු හරි හම්බ කරලා දීලා අපිට කියන්නේ නැහනේ. නේද? හරි හරි මේ විදිහින්ට කියලා මම අමාරුවෙන් හම්බ කරගෙන කන මනුස්සයා. මගේ ජීවිතේ ජීවත් වෙන්න අවශ්‍ය කරන මුදල උපයාගත්තේ කවුද? මම. එහෙනම් මම කවුරුවත් කියන විදිහට ඉන්න ඕනේ නැහැ. වටේ පිටේ කියන අය ඉන්න විදිහට ඉන්න ඕනේ. මං ඉන්නවා කවුරු කියන විදිහටද? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට මම ජීවත් වෙනවා කියලා ලොකු හයියක් ඇති කරගන්න ඕනේ. ඉතින් මේ යහපත් ගතිගුණයෙන් යුක්තව කටයුතු කරන අපි අහලා තියෙන කතාව මම ඒ වෙනකොට පොඩ්ඩක් මතක් කරන්නයි හදන්නේ. යම්කිසි පවුලක් ගෙනියනකොට ඒ පවුලේ ස්වයං පුරුෂයා භාර්යාව කියන දෙදෙනා ඇත්තටම මසුරු වෙන්නේ නැතුව නිතර නිතර අඬදඹර කරගන්නේ නැතුව ඒ වගේම සීලාදී ගුණයෙන් යුක්තව පින් දහම් කරමින් ඒ වගේම ඔවුනොන්ට ප්‍රියව කටයුතු කරමින් කවුරු වගේද නකුල මාතා නකුල පිතා වගේ නේද? එහෙම වාසනාවක් තියනවා නම් කොච්චර දෙයක්ද? එයාලා දෙන්නගේ කතාව කොහොමද? සිතුවිල්ලක්වත් වැරද්දක් ඇති වෙලා නැහැ කියලා. සිතුවිල්ලක්වත් වැරද්දක් ඇති වෙලා නැහැ කියලා. ඒ කියන්නේ සසර පවා තව දුරට මෙයා ජීවත් වෙන්න කැමැත්තක් තියෙන කියලා බුදුරජාණන් වහන්සේ අහපුවාම දේශනා කරන නකුල මාතාවගෙන් නකුල පිතාගෙන් අහපුවාම මේ ඒ තරම් සුවදායක තත්ත්වයක් තියෙනවා මේ නිවස කියලා. ඇයි ඒ? පුනුන් ගරු කරගන්න ස්වභාවය තියෙනද ඕනෑම වැරද්දක් වෙයි කියන ධර්මයෙන් පෝෂණය වෙච්ච කට්ටිය. එකලාග නකුල පිතාව අසනීප වෙච්ච වෙලාවේ නකුල මාතා කරපු සත්‍යක්‍රියාවකින් නකුල පිතාට සුවපත් භාවයටපත් වෙනවා. ඉතින් එන්නේ ඒ වගේ ඒක මේ දැඩි බැඳීම් සහිත බැඳීම් අධික බැඳීම් සහිත ආදරණීය කියලා කියන දැඩි ආදරයකින් ජීවත් වෙනවා කියන එක නෙවෙයි අවබෝධයකින් ජීවත් වෙනවා කියන එක. උනුන්ගේ ඇත්ත తත්වයේ තෝරගෙන ඇත්තටම ওই අනාත්ම සංඥාව වගේ සංඥාවල් උපදවා ගත්තොත් කියන්නේ. හ්ම් එතකොට ධර්මයේ තුලින් ලබාගත හැකි ඉවසීම අදිෂ්ඨානය වැනීමක් වර්ධනය කරගත්තොත් විතරයි ඒ වගේ සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් තදින් අල්ලා ගනිමින් අවබෝධයක් නැතුව ජීවත් වෙන්න ගියාම අනවශ්‍ය ප්‍රශ්න ඕන තරම් ඇති වෙනවා. උදාහරණයක් විදිහට පාපේ බය දන්නවා කියලා දෙන්නට දෙන්න විශ්වාසයක් තියෙනවා නම් බලන්න ධර්මානුකූල වුණා කියනකොට දෙන්නේ එක යුවලක් ධර්මානුකූලයි. දැන් කාමයේ වර්ධව හැසිරීමේ ආදීනව දෙන්නා දන්නවා කියලා දන්නවා. මේ මේ ස්වාමි දියණිය දන්නවා මගේ ස්වාමි පුරුෂයා කාමයේ වර්ධව හැසිරීමේ ආදීනව හොඳට හොඳට දන්නවා පාපේ ලැජ්ජාව සහ බය තියෙනවා කියලා හොඳට විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය තියෙනවා නම් ධර්මානුකූල ජීවිතයකින් පිටට මෙයාගේ ජීවිතය යන්නේ මොන જાති වුණත් යන්නේ නැහැ කියලා විශ්වාසය තියෙනවා නම් මේ ස්වාමි දියණිය නිවුණ කෙනෙක්ද නැද්ද? නිවුණ කියලා කියන්නේ යාට එයාව ගිනි ගන්නෙ නැහැ. කොහෙ ගියත් ගිනි ගන්නෙ නැහැ. ස්ත්‍රීන් 500ක් ඇවිල්ලා මේ තැනත්තා වට කරගත්තත් එතුමා මෙන්න මේ වගේ චරිතයක් කියලා දන්නවනම් නිදහසක් තියනවද නැද්ද? ඒ වගේම තමයි අනිත් පැත්තත් නේද? ඒ වගේම තමයි අනිත් පැත්ත. ඉතින් ඒ විශ්වාසය ඇති වෙන්නේ ධර්මානුකූල විශ්වාසයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ පාපේ බය දන්නවා, පාපේ ලැජ්ජාව තියෙනවා කියලා. ඉතින් එන්න ඒ වගේ විශ්වාසනීය තත්ත්වයක් ඇති කර ගැනීම තමයි නිදහස් වීමක් වෙන්නේ. ඒකට අපේ ජීවිතේ ජීවත් කරන විදිය තමයි හරියන්නේ. ඉතින් ඒ වගේ ඊටාම ඒවා තේරෙන්නේ පින්වත්නි නිකං නිකං විශ්වාසයක් නෙවෙයි. මේ දැනත්තා දැනත්ටි අනිත් පැත්තට සලකන විදිහ. ධර්මානුකූල අය ගත්තහම මසුරුකම් නැහැ. හොඳට තේරෙනවා සතෙක්වත් මරන්නේ පාපේට පාපේට බය කියලා ඕක කිව්වට වැඩක් නැහැ. නේද? ඒක තේරෙනවා. ඒක තේරෙනවා පාපයට බය පාපයට ලැජ්ජාව තියෙන අයත් එක්ක ජීවත් වෙනකොට අපිට හොඳට තේරෙනවා මේ අය පාපයට බයයි. වැඩි හිටියන්ට සලකමින් තමන්ගේ පවුලට අදාළ ධර්මයන් ආරක්ෂා කරමින් ඒ හැම පැත්තකින්ම හොඳින් කටයුතු කරන ස්වාමි පුරුෂයෙක් සහ ස්වාමි දියණියක් ඉන්න පවුල ගැන දේශනාව සඳහන් වෙන්නේ කොයි වගේ දෙන්නෙක් ඉන්නවා කියලාද? දෙවියෙකුයි දෙවියෙකුයි දෙවියෙකුයි දිව්‍යාංගනාවකුයි දෙන්නෙක් ඉන්නවා වාගේ පවුලක ඉන්නේ ඉතින් සක්‍රදේවේන්ද්‍රයන්ගේ වැඳුම් පිඳුම් ලබන්නේ අන්න ඒ වගේ අය දෙවියන්ගෙන් පවා වැඳුම් පිඳුම් ලබන මේ ගිහි ජීවිතය සාර්ථක ගත කරලා. ඉතින් ගිහි ජීවිතය සාර්ථක ගත කරන මේ දෙන්න ගැන සක්‍රදේවේන්ද්‍ර සඳහන් කරනවා කොයි වගේ අයටද මම මේ වන්දනා කරන්නේ කියලා බොහෝ පිං කරන. ඒ විතරක් නෙවෙයි සීලවන්තව කටයුතු කරන. එහෙනම් බොහෝ පිං කරන බොහෝ පිං කිව්වහම ඔන්න අපිට දස පිං කිරියවත්වත් අඩුම ගානේ Tamanට මත දෙන්න. ඒතකොට දෙන්නා එකතු වෙලා දන් දෙන්න ඕනේ. මසුරුකම අඩුයි එතකොට නේද? ඊළඟට සීල් රකින්න ඕනේ. දෙන්නා කුසල සිත් වර්ධනය කරන භාවනාවල් වල යෙදෙන්න ඕනේ. ඒ වගේම අන් අයට පින් දෙන්න ඕන පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි වතාවත්වල යෙදෙන්න ඕන හරියට ඒ විතරක් නෙවෙයි වැඩිහිටියන්ට හොඳට ගෞරවණීය වැඩිහිටිය සලකන්න ඕන. බුදුන් දහම් සඟුන් තෙවැනිව ඉන්පසුව තියෙන පුණ්‍ය නිධානයක් විදිහට තියෙන වස්තුව තමයි අම්මා තාත්තා කියලා පුණ්‍ය නිධානයක් කියලා කියන බුදුන් වහන්සේ. හරිද අපිට පින් කරගන්න තියෙන කෙනෙක් අම්මා තාත්තා කියන්නේ. දන්නවද ඒක? බුදුරජාණන් වහන්සේ පාත්‍රාවට වැටෙන ආහාරයක් ස්වාමීන් වහන්සේ නමකගේ කැප කරා. ඒක පුළුවන් අම්මට ගිහින් දෙන්න වුණා. තාත්තට ගිහින් දෙන්න පුළුවන්. අම්මා තාත්තට සැලකීම වික්ෂුන් වහන්සේට පොඩ්ඩක්වත් අකප නැහැ. ඉතින් එහෙනම් අම්මා තාත්තා කියලා කියන්නේ මේ මොකද එච්චර එහාට ගියේ වැඩිහිටියන්ට සැලකීම කියන එක විශේෂයෙන් දෙමව්පියන්ට සැලකීම කියන එක එච්චර එහාට ගියේ අම්මෙක් තාත්තෙක් තමයි දන්නේ තමන්ගේ දරුවෙක්ව ඒ තත්ත්වයට ගන්න ඒ අය නේ ගන්න වීරිය සහ ඇති වෙන සිතුවිලි කොච්චරක්ද කියලා කොච්චරක්ද කියලා දන්නේ මේ ඒ දෙමව්පියෝ. ඒ විශේෂයෙන් අම්මා විශේෂයෙන් තාත්තා කියන දෙන්න වැඩිහිටියෝ අතරින් අම්මා තාත්තා දෙන්න ඒ දරුවන් දරුවෝ විශේෂෙහි ඊටාම විශාල සේවයක් සිද්ධ කරපුවා. ඉතින් ඒක හින්දා ඒ සක්‍ර දේවේන්ද්‍රයාගේ වන්දනාව ඇති වෙන පින් කිරීම කියන තැන වැඩිහිටියන්ට සැලකීම වගේම ධර්ම ශ්‍රවණය කිරීම. ධර්ම ශ්‍රවණය කිරීම බොහෝ පින් රැස් කරගන්න කාරණාවක්. ඒ වගේම තමයි ඊටාම විශාල පිනක් සිද්ධ වෙන්නේ ධර්ම ශ්‍රවණය කරලා විතරක් නෙවෙයි. ditthිය තමන්ගේ දෘෂ්ටීන් වැරදි දෘෂ්ටීන් වලින් අයින් වෙලා නිවැරදි දෘෂ්ටියට පැමිණෙන කෙනා විශාල පිනක් කරගන්න කෙනෙක් බවට පත් වෙන. ඉතින් ඒක දෘෂ්ටීන් ඍජු කර ගැනීමට අවශ්‍ය කරන වැඩ පිළිවෙල. ඒ කියන්නේ දස පුණ්‍යක් ක්‍රියා මොනවද කියලා දැන් පොතකින් බලලා හරියට ලියාගෙන ඒවා තමන්ගේ ජීවිතේට එකතු කරගෙන මේවා ලියලා තියාගෙන එකක්වත් වරද්දන්නේ නැතුව නේද මොනවා හරි එකක් අරගෙන ඒක එකක්වත් වරද්දන්නේ නැතුව ඉස්සරහට අරගෙන යන්න තමන් දවසින් දවස දවසින් දවස පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස මේවා අරගෙන යන්න ජීවිතේට ඔය එක කරුණු ටික දසපාරමිතා ටික කර එකතු කරගත්තොත් එයා හැදිලා දස පුණ්‍ය ක්‍රියා ටික එකතු කරගත්තොත් එයා හැදිලා දස කුසල් ටික එකතු කරගත්තොත් එයා හැදිලා මොනවා හරි එකක් ගන්නකො ඉද්ධිපාද වලට අදාළ කාර්නාටික ඊට සමාන්තරව ජීවිතය සකස් කරගන්න ගියොත් එයා හැදෙනවා. නේද? සතර ගමඨාන එකතු කරගත්තොත් හොඳටම හැදෙනවා. හ්ම්. ඒ කියන්නේ ආය සිතුවිල්ලක්වත් වැරද්දයක් එන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ ධර්මයේ තුල තියෙන මොනවා හරි කාරණාවක් තමන්ගේ ජීවිතයට ප්‍රධාන කරගෙන සතර කමඨාන පැත්තක තිබ්බාම මෛත්‍රී විතරක් එකතු කරගත්තොත් ඒත් හැදෙනවා. කිසිම පාපයක් කරන්නේ නැහැ මෛත්‍රී කරගන්න කෙනෙකුට. අපි හැමදාම මතක් කරනවා ඒවා. ඊළඟට සක්‍රදේවේන්ද්‍ර කියන්නේ පින් කරගන්නවා විතරක් නෙවෙයි බොහෝ වශයෙන් සිල්වත් වෙන්න ඕන කියලා. සිල්වන්තව කටයුතු කරනවා. අන්න එතන තමයි ඊළඟට අපිට විශ්වාසය ඇති වෙන තවත් කෙනෙක්ගේ විශ්වාසය ඇති වෙන්න තියෙන ලොකු කාරණාව තමයි පින් කිරීම. හරිද? හොඳටම දන්න දැන් බලන්න අපි බොහෝ දන් දෙන අය දකිනවා. හැබැයි සමහර අය ප්‍රදර්ශනයට දන් දෙනවා. නමුත් එහෙම නෙවෙයි අපි ළඟ ඉන්න දෙන්නේ කොහොමද කියලා අපිට හොයාගත්ත හැකිනේ. ළඟින් ඉන්න අය දැන් අපිට හොයන්න බෑ ඈතින් ඉන්න අය නම් දන් දෙනකොට හොයන්න බෑ මොකද මේ ඇවිල්ලා අර කුහනාලපනා ක්‍රමයද දන්නේ නැහැ ඒකද මේ අතින් දීලා දුන්න දේවල් පෙන්නලා අපි බොහෝ දෙනවා කියලා එහා පැත්තෙන් එකතු කරගන්න දෙනා ඉන්නවා ඒ වගේ නේද එහෙම නැත්නම් වෙනත් වාසි බලාගෙන දේශපාලන වාසි බලාගෙන ඒ වගේ එක එක එක එක වාසි බලාගෙන දන් දෙන අය ඉන්න පරිත්‍යාග කරනවා ඉතින් එහෙම ඉන්න අය ඉන්නවා අපි දකිනවා සමහර අය මම ඇත්තටම ඉල්ලීමක් කරනවා අපේ නායකත්වයන්ගෙන් පවා මේ වැඩේ නම් කරන්න එපා කියලා බොහෝ දෙනා අපි දැක්කා පසුගිය කාලීනව මේ ඉතින් එක එක රජයන් වලින් දාන දීලා තියෙනවා කොහෙටද පන්සල් වල විහාර හදන්න පාරවල් හදන්න මේ පෞද්ගලික දාන නෙවෙයි ඒවා එහෙනම් අපේම සල්ලි දීලා තියෙනවා එහෙම දීලා ඉතින් දැන් ගොඩනැගිල්ලක් හදන්න දුන්නා කියන්නකො පන්සලට එන පාර හදන්න මුදල් පාස් කරලා දුන්නා කියන්නකො ඊට පස්සේ මොකද කරේ ඊට පස්සේ ඒ තැනත්තාට ඒ කියන්නේ මේ මේ නායකයාව අමාරු වෙන අවස්ථා එනවා. අමාරු වෙන අවස්ථා එනවා කියන්නේ දේශපාලන වශයෙන් අර පාඩු වෙලා එකපාරට බහින්න වෙන්න දැන් ඒ කාලේ වෙනකොට අර ලේකම්වරුන්ට හරි කාට හරි කියලා අර උදව් කරපු ඔක්කොම සයන්හන්සලට කතා කරනවා. ආන්දරුවනේ දැන් තමයි යන්න මට උදව් කරන්න වෙලා මං ගොඩක් උදව් කරලා තියෙනවානේ. හරිද? දැන් තමයි උදව් කරන්න තියෙන වෙලාව. පොඩි හාමුදුරුවොත් එක්ක ඔක්කොම එකතු කරගෙන පාරට එන්න ඕනේ එහෙමයි. මේක හරිය නින්දාවක්. හරිද? ඒක හරිය නින්දාවක්. හරිද? ඊළඟට කොච්චරනම් මේ අගෞරවනීය தත්ත්වය උදා වෙලා තියෙනවද කියන්නේ අපේ රටට හරියන එකක් නැති වෙයි මෙහෙම ගියොත්. බලන්න බොහෝ පින්තූර අරගෙන බලන්න නේද? ඒ අය එහෙම කටයුතු කරලා ගිහලා තමන්ගේ ගෙදර තමන්ගේ කටයුතු කරගන්න මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝරත්නය කියලා අපි අධික වැඳලා ගෞරව කරන මහා සංඝරත්නය ඔය වගේ පාරවල් වලට හරි ස්ටේජ් වලට හරි කොහරි එකන් එනවා. එකන් ගාලා ඉඳවන්නේ කොහෙද? පිටිපස්සේ. ඉස්සරහින් ඒ කට්ටිය ඉඳ ගන්නවා. ඉඳගෙන කකුල අක්කුඩ කකුල දා ගන්නවා. හරිද? දාගෙන ඉදිරියෙන්ම ඉඳගෙන පිටිපස්සෙන් ඊළඟට එයාලට මම දැකලා තියෙන හැම මේ කියන්නේ ඒ ඔය කියන කට්ටියට සැප ආසන තියෙනවා සැප ආසන හොඳට කොට මෙහෙම ඉඳ ගන්න පුළුවන් මේ වගේ ආසන කියලා යාලා ඉඳ ගන්නවා. ඉඳගෙන සුදු රෙද්දක් දානවා ප්ලාස්ටික් පුටුවකට. එහා පැත්තේ. <laughs> ප්ලාස්ටික් පුටුවකට සුදු රෙද්දක් දානවා. ඊළඟ සුදු රෙද්දක් දාන්න තියෙන්නේ. හා දැන් හරි. ඉතින් මේ වගේ අඩුම ගානේ මේ රවටෙන් රවට්ටන රවට්ටිල්ල ඉතින් බොහෝ විට අපි දැකලා තියෙන අපේ හාමුදුරුවෝ ඇත්තම කියනවනම් හුඟක් ස්වාමීන් වහන්සේලා බොහොම අහිංසකයි. හරිද? හුඟක් ස්වාමීන් වහන්සේලා උත්සාහ කරන්නේ තමන්ගේ ගේ හදන්නද? බලන්න පන්සලකට ගියාම බොහෝ පන්සල් ඉතාම පිළිවෙලට තියෙනවද නැද්ද? බොහෝ පන්සල් හොඳට නිර්මාණය කරලා තියෙනවා. අපිට අන්‍ය ආගමික ස්ථාන වගේ දේවල් වලට ගියාම ඒවා පිරිසිදු තියලා අපේ ඔක්කොම නිකන් දුප්පත් වගේ තිබ්බනම් හොඳද? ඔය පන්සල් ටික ඔක්කොම හදන්න මම දන්න ඕන තරම් සායනංශලා ඉන්න තමන්ගේ වෙලාවට ගුරු වෘත්තිය වගේ සේවයක් කරලා ඒකෙන් එන සම්පූර්ණ වැටුප සම්පූර්ණ වැටුප සහ පස්සේ එන විස්්‍රාම වැටුප සම්පූර්ණයෙන්ම එයාලා ඉවදම් කරලා ඒ වගේ තැන් හදන්න මම දන්න කීප තැනක්ම ඉන්නවා එහෙම. ඊළඟට සමහර වෙලාවට භික්ෂු වාට්ටුව හදන්න මම දන්න හැට කරාපිටිය භික්ෂු වාට්ටුව හදන්න කරාපිටිය රෝහලේ සම්පූර්ණයෙන්ම සමුදායකත්වයේ ස්වාමීන් වහන්සේලා අතින් ඒක හදන්නේ. හරි. ඉතින් මේ වගේ බොහෝ වෙහෙස මහන්සියලා මේ ශාසනයේ ඇත්තටම තියෙන බොහෝ දේවල් සකස් කරන්න ස්වාමීන් වහන්සේලා ලොකු අනුග්‍රහයක් දක්වලා තිනවා. අපේ අය ඕකත් අල්ලගෙන මොකද කරන්නේ? හුඟක් වෙලාවට ඒවට හරියට තොස්පරස් කියන නැත්නම් උදව් කරලා ඔන්න ඒ වගේ දේවල් කරනවා. අදාළ තැන්වලදී ඒ ගෞරවනීය தත්ත්වය ඇති කරන්නේ නැහැ. ගෙන්න ගත්තත් කමන්නේ වැඩම ගත්තත් කමන්නේ අඩුම ගානේ ගෞරවනීයව වඩා හිතවනවා නම් නේද? ඉතින් ඒවා ගැන අපි හොඳින් බලනද රටට ජාතියට සහ ආගමට ගැන හැඟීමක් තියෙන උවමනාවක් තියන අය ඉන්නවා නම් ඒ අය අනිවාර්යයෙන්ම ඔන්න ඔය විදිහට මේ කටයුතු කරන්නේ නැහැ. හරි වුණා තියන අය ඔය විදිහට කටයුතු කරන්නේ නැහැ. ආගමික ගෞරවයක් තියාගෙන කටයුතු කරනවා. කොහොම නමුත් කමන්නේ ඒක වෙන බාහිර කතාවක්. ඉතින් Taman සිල්වත් වෙන්න ඕන මේ මම කියන්න හැදුවේ විශ්වාසය ගොඩනගෙන හැටි බලන්න දාන සීල භාවනා ආදී ආදී යෙදෙනකොට බොහෝ පින් කරනකොට ළඟින් ඉන්න දෙන්නෙක් එක්කෙනා මට තේරෙනවා මම ගොඩක් පින් කරන කෙනෙක් කියලා. හරිද? මගේ ළඟ ඉන්නවා නම් කවුරු හරි අපි හිතමු පවුලේ කෙනෙක් නැත්නම් සම්බන්ධ වෙච්ච කෙනෙක් නැත්නම් අපේ යාළුවෙක් අපිට එක ළඟට වෙලා කාර්යාලයේ ඉඳ වෙන කෙනෙක් එයා දිහා බලපුවම එයාට හරියට දන් දෙනවා හරියට සිල් රකිනවා හරිද භාවනා කරන ස්වභාවය තේරෙනවා ඊළඟට වැඩිහිටියන්ට ගරු කරන වතාවත් කරන ස්වභාවය තේරෙන දේව තේරෙනකොට මට පුදුම විශ්වාසයක් ඇති වෙනවද නැද්ද නේද මෙච්චර මෙහෙම කරන කෙනා මේ වැරද්දක් කරන්නේ නෑ කියලා අන්න විශ්වාසය ඇති වෙනවා ඒතර දෙන්න දෙමාළු අතර ලොකු විශ්වාසයක් ඇති වෙනවා එක්කෙනෙක් හරි පින්වන්ත නම්. ඒ කියන්නේ බොහෝ පින් කරන කෙනෙක් නම් අනිත් එක්කෙනාට ඔයකට ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඊළඟට ඒ වගේම තමයි සිල්වන්ත නම්. බලන්න සිල්වන්තකම තියෙනවා නම් කෙනෙකුට තේරෙනවා නම් මధుරෙක්වත් මරන්නේ නැහැ, ඇස්සෙක්වත් මරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ කියලා තේරෙනවා නම් ලොකු විශ්වාසයක් ඇති වෙනවා දෙන්න දෙන්න අතරේ ලොකු විශ්වාසයක් ඇති වෙනවා. එහෙනම් මේක එක්කෙනෙක්ගෙන් පටන් ගන්න ඕනේ. මේක දැනගත්තාම පටන් ගන්න ඕනේ. මම අපි නොහිතන බොහෝ දේවල් තියෙනවා මේ ධර්මානුකූල ජීවිතය තුළ අපිට නොලැබෙන්න අපිට අපි නොහිතන බොහෝ ලාභ ලාභ ලැබෙනවා. හරිද? එතකොට බොහෝ කරුණාව මෛත්‍රිය අනිත්‍යයෙන් ලැබෙනවා. ඒ වගේ සාර්ථකව සීලාදී ගුණධර්ම රැකගෙන ඉන්න අය ඉන්න අයට. ඊළඟට එයා නියම උපාසකයෙක් බවට පත් වෙන්න ඕනේ. උපාසකයාගේ ගුණ මොනවද? උපාසකයාට තිබෙන්න ඕනේ. බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති හරියට තෙරුවන් සරණ ගිය කෙනෙක් වෙන්න ඕන හරියට තෙරුවන් සරණ ගිය කෙනෙක් එපමණකින් එයා සරණාගමන સિદ્ધ කරගත්තා වෙනවා උපාසකෙක් බවට පත් වෙනවා තෙරුවන් සරණ ගියා කියන්නේ මොකද්ද කියලා අපි හොඳට දැනගෙන අපේ පෞල් ජීවිතය තුළ තෙරුවන් සරණ ගිය ආයෙ විදිහට කටයුතු කරන්න ඕන මොකද්ද තෙරුවන් සරණ ගියා කියලා කියන්නේ ඒ දෙන්නා තීරණයක් අරගෙන තියෙනවා අපි ඉහලින් තියාගත යුත්තේ කුමක්ද? ඉහලින් තියාගත යුත්තේ ධර්මය. මේ ධර්මයේ මූලික කරගන්න ඕනේ කියලා. හැම දෙයකටම. මම විහිළු කතාවක් කියන්නේ කල්පනා කරගෙන ඉන්නේ. උපන් වේලාව අනුව කේන්දර හදනවා. මම මම ඔක හොඳද නරකද කියලා කියන්න යන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. කේන්දරේ උපන් වෙලාව අනුව කේන්දරය හැදුවා නම් ඒ හදපු කේන්දරයට අනුව මේ නම් කටයුතු සිද්ධ වෙන්නේ එහෙනම් මම මගේ ජීවිතය තීරණය කරන් ඇවිල්ලා තියෙන්නේ කවදද? ඉපතින් තීරණය කරන් ඇවිල්ලා තියෙනවා කියන්නේ එහෙනම් කර්මය පෙර කරපු ඒවා ටික තමයි ඔය කේන්දරේ ලියලා තියෙන්නේ. ඒ කර්මය වෙන්න ඕනේනේ. කර්මය වෙනස් කරන්න බැයිද? කර්මය වෙනස් කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත භාවිත ප්‍රඥාව කියලා කර්ම වෙනස් කරන්න පුළුවන් නම් එහෙනම් කේන්දරය වෙනස් කරන්න බැයිද? හරි. එතකොට බලන්න ධර්මයේද මුල් කරගත්තේ කේන්දරයේද මුල් කරගත්තේ කියලා දැනුම විහිළු කතාව පටන් ගන්නනේ. මේ 48 නිදහස් ලැබපු දවසක් තියෙනවා. සහ ජන රජය පිහිටවපු දවසක් තියෙනවා ලංකාවේ. ඔය වෙලාවල් දෙක අරගෙන ලංකාවට කේන්දරයක් හදලා තියෙනවා. <laughs> දන්නවද? ඒ කියන්නේ ඒ කට්ටිය කියනවා ලංකාවට කේන්දර දෙකක් තියෙනවා. හරි. එකකින් එක කේන්දරයකින් ලංකාවේ ලග්නේ කුඹ. එහෙමත් කියනවා. කුඹ ලග්නේ ලංකාවට තියෙන කියලා. එතකොට කරන්න ඕනේ ඕකද කරන්න ඕනේ ලංකාව තිසරණ සරණාගමනය සිද්ධ කරගත්ත තිරසක් ඉන්න රටක් බවට පත් කිරීමද? නේද? ඒ කියන්නේ මුදුන් මල්කඩක් වගේ තියාගන්න ඕන ඔය කේන්දරයේද මේ ලංකාවට කේන්දරය හදන එකනේ. හරිද? ඒකද අපි ඉහළට ගන්න ඕනේ නැත්තම් උපාසක උපාසිකාවන් ඉන්න රටක් බවට පත් කරගන්න එකද? නේද? ලංකාවේ මිනිසුන්ට උපාසකයෝ උපාසිකාවෝ වෙන්න නම් ධර්මයේ තියෙන විදිහට කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ධර්මයේ තියෙන විදිහට කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් ඒ ඒ ධර්මයේ තියෙන විදිහට කටයුතු කරනවා නම් යම් කිසි පිටසක් ඒ අය අන්ධ විශ්වාස වලට යන්නේ අන්ධ විශ්වාස වලට යන්නේ නැහැ. ඉතින් ඒකේ සාපේ තමයි අපිට මේ වැදෙමින් තියෙන්නේ. නේද අපි මේක මම හැමදාම කියන්නේ අපේ උරුමය ආරක්ෂා කරගන්න ඕනේ කියලා දැන් මේ මේ කතාවල් වල තේරුම මේ සෙන්සුරාදා දවසේ අපි කතා කරන හැම දෙයක් තුළම අපිට වැටහිය යුත්තේ අපිට මහානර්ග වස්තුවක් ලැබිලා තියෙනවා. ඒ මහානර්ග වස්තුව රැක ගන්න ඕනේ. මොකද අපේ ජීවිතවලට හොඳ කිරීමේදී අනුමත කරන කෙනෙක් ඔය ඔය ටිකක් ඇති. හරිද? හොඳින් ජීවත් වෙන කෙනාව අනුමත කරන්න ඕනේ. ඒ අනුමත කිරීම සහ අනුමත කරලා ඒකට වටිනාකමක් ලබා දෙන්න ඕනේ. එතකොට නරකම මිනිස්සු නම් ඉන්නේ. මගේ යහපත් ජීවිතය අනුමත කරන්නේ නැහැ. මට හිත හදා ගන්න පුළුවන් එක තැනක් තියෙනවා එතකොට. මොකද්ද? කවුරු අනුමත කරේ නැත් සමන්නේ. තුන් ලෝකයක් අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ මගේ ජීවිතය අනුමත කරනවා කියලා මම දන්නවා. මොකද මම ධර්මානුකූලව ජීවත් වෙන හින්දා කියලා. එතනින් අපිට යන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපේ රට ඇත්තටම සිද්ධ විය යුත්තේ අපි රටේ සියලු දෙනා උපාසකය උපාසිකාව බවට පත් කරගන්න ඕනේ. ඒ කියන්නේ නිවැරදිව සරණාගමණයට පත්වෙච්ච අය බවට පත් කරගන්න ඕනේ. එහෙනම් අපි හැම වෙලෙම ගත යුතු ලොකු උත්සාහයක් තියෙනවා මගේ දරුවෝ කොහොම හරි කරලා හුඟක් අය කියන දරුවන්ට නම් හඳුනන්නේ මේක කරන්න බෑ දරුවෝ හරියම වෙනස් දැන් හරි මේ කට්ටිය කියන දේ අහන්නේ නැහැ මේ කට්ටිය කොහොමත්ම ධර්මානුකූල වෙන්නේ නැහැ කියලා මම නම් කියන්නේ හොඳ වැඩේ අර දරුවෝ ලොකු වෙනකොට ධර්මානුකූල වෙන්නේ නැහැ කියලා කෑ ගහන දෙමාපියන්ට හොඳම වැඩේ හොඳම වැඩේ කියන්නේ මේ මොකද මේ වෙලා තියෙන්නේ ශිෂ්‍යත්වේ පන්තිය දක්වාම නේද පොඩි කාලේ ඉන් පසුවත් දෙමාපියන්ට පුංචි කාලේ ළමයි හොඳටම කියන දේ අහන කාලෙදී දෙමාපියන් රුමනාවක් තිබුණේ නැහැ ළමයා බෞද්ධ කරවන්න හරිද ඒකමයි ওই ප්‍රශ්නේ ඒකමයි ප්‍රශ්නේ ඊට පස්සේ ලොකු වෙනකොට කියනවා මෙයා බෞද්ධ නෙවෙයි කියලා මේ අතුල ශ්‍රද්ධාව නැහැ කියලා. ඉතාම පුංචි කාලේ මේක කරන්න ඕනේ. පොඩි කාලේ නම් අපි ඒකට දෙමව්පියෝ ඒ කාලේදී කිසිම උත්සාහයක් ගන්නෙ නැහැ. හුඟක් අය ඒ උත්සාහය ගන්නෑ. නිවැරදිව ශ්‍රද්ධාව උපදින විදිහට ඒ කට්ටියට විද්‍යානුකූලව හිතට වැදෙන විදිහට ධර්ම කරුණු ගෙනහැර පාන්නේ නැහැ. ඒකින්ද එතන ලොකු අඩුවක් ලොකු අඩුවක් තියෙනවා. ඉතින් දැන් අපි එහෙම පිරිහීමකටපත් වෙමින් ඉන්නවා. මේ ඔකෝටම අපි අපි අතරෙමයි විසඳුම තියෙන්නේ. ඒකයි මම කියන්නේ අකමැති වුණත් මේ ධර්ම දේශනාව කොහොම හරි සෙනසුරාදාට අපි පවත්වන්නේ ඒක මම හිතන්නේ නැහැ අකමැති ඇති කියලා මේ වහන්න නේද? මොකද අපි සමස්තයක් වශයෙන් හැදෙන්න ඕනේ. අපි මුළු සතිය පුරාවට බොහෝ දේවල් කතා කරපු අපිට සමස්තයක් වශයෙන් කොහොමද අපි මේක මේකට අපි මොකද්ද කරන්නේ කියන එක ගැන ලොකු අවධානයක් යොමු කරන්න ඕන. අපි තින් ඉතාල නිවැරදි වෙන්න ඕනේ. නිවැරදි වෙන්න ඕනේ අපේ ජීවිතය උපාසකයා කියන උපාසකයා උපාසිකාව කියන කෙනා ගැන ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ. ඒකත් එක්ක මේ සංකල්පය හදන්න මම මෙහෙම කියන්නම්. දැන් උපාසක උපාසිකා කියලා කිව්වහම අපේ හිතවලට ඇති වෙන්නේ හිතවලට ඇති වෙන්නේ නිකන් පැත්තකට වෙලා ඉන්න වැඩක් කරන්නේ නැති ඔහේ ඉන්න කෙනෙක් වගේ නේද? එහෙම අදහසක් කොහෙන්ද දන්නේ අපිට මේක ආවේ? උපාසකයා උපාසිකාව කියන්නේ කවුද? දරුවෙක් උපාසකෙක් වෙන්න පුළුවන්, තරුණයෙක් උපාසකෙක් උපාසිකාවක් වෙන්න පුළුවන්. සෙස්සරණ සරණාගමනේ ඇති කරගත්ත කෙනාට කියන නම. සරණාගමනේ ඇති කරගත්ත කෙනාට කියන නම. සරණාගමනේ ඇති කරගත්ත කෙනා කොහොමද ජීවත් වෙන්නේ? ජීවිතේ ඉහළින් තියන් ඉන්නවා. බුද්ධ ධම්ම සංඝ කියලා පිළිවෙලක් නැහැ. ඊට ඉහළින් තියාගෙන ඉන්නවා තේරුවන් සරණ. එතකොට ත්‍රිවිධ රත්නේ ඉහළින් තියාගෙන ඉන්නවා කියන එකේ තේරුම මේ කාමරේ ඉහළින් අර බෝඩ් එක ගහලා තියාගන්න එකද නෑ. එයාගේ ජීවිතයේ තීරණ ගද්දි තීරණ ගද්දි හැම වෙලෙම ධර්මයේ තියෙන්නේ මොනවද කියලා බලලා ඒ අනුව තීරණය ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒකදී මූලිකත්වය දෙන්නේ ඒකට. ඒතර ධර්මයේ ඔය කියන නැකත් ආදී ඔය වගේ දේවල් නැහැ. හරිද? එතකොට අපි ළමයාව එයා පසු කාලීනව ඒ වගේ දේවල් වලට පෙළඹුණොත් ඒකට කරන්න දෙයක් නැහැ. දෙමව්පියෝ විසින් ඒවට පොළඹවන්නේ නැතුව තමන්ගේ ශක්තියෙන් නැගී හිටින්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරලා දෙන්න ඕනේ. උපාසකයා කියන්නේ බොහොම කාර්යක්ෂමව බොහොම ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තව බොහෝ වශයෙන් නුවණින් වැඩ කරන කෙනෙක් කියන එක සමාජගත කරන්න ඕනේ. එයා ඇවිල්ලා බොහොම කාර්යක්ෂම කෙනෙක්. බොහොම ස්ථානෝචිතව වැඩ කරන කෙනෙක්. අන්න ඒ විදිහට උපාසකයක් කියන වචනෙට උපාසක උපාසිකා කියන වචනෙට ලොකු වෙනසක් ඇති කරවන්න ඕන සමාජයේ මේක මේ මේ වගේ පැත්තකට වෙලා අයින් වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි කියලා. හොඳයි. එතකොට සක්‍රීයවෙන්ද වන්දනා කරනවා බොහොම පිං කරන අයට සිල්වන්ත අයට වගේම තෙරුවන් සරණ ගිය අයට ඒ විතරනේ දැහැමින් අමුදරුවන් රකින්න. හරිද? දැහැමින් අමුදරුවන් රකින්නවා කියලා කියන්නේ අධර්ම කටයුතු කරන්නේ නැතුව මේ මෑත කාලේන හොඳටම පේන්න තිබුණා නේද බොහෝ දෙනෙක් වින්නන්නේ තමන්ගේ අමුදරුවන් රකින්න තමන්ගේ කටයුතු කරන්න බොහෝ පාප ක්‍රියා කරනවා පාප ක්‍රියා කරනවා සතෙකුට හරි හානි කරන්නේ නැතුව අපි ඒක කරන්න ඕන නේද වෙන කෙනෙක්ගේ ජීවිතයක් ගලවාගෙන හෝ වෙන කෙනෙක්ගේ වෙන කෙනෙකුට කරදර කරලා අපි හිතමු මත්පැන් විකුණලා යම් කෙනෙක් තමන්ගේ දරුවා ආරක්ෂා කරනවා කියලා තමන්ගේ දරුවා ආරක්ෂා කරන්න යාය කරන වැඩේ තව දරුවෝ කී දෙනෙකුට හානියක් වෙනවද කියන්නේ? නේද? මට හොඳට මතකයි මම ග්‍රාමීය පළාතක ඉන්න කාලෙක හුඟක් ග්‍රාමීය පළාතක මේ පැත්තේ හිටිය දෙමව්පියන්ගේ ගිනි අපි හොඳට දැක්කා. ඒ මොකද යම්කිසි පිරිසක් හිටියා ඒ මත්පැන් පෙරනවා. මත්පැන් මත්පැන් සකස් කරනවා. සකස් කරලා ඒවා නීත්‍යානුකූල නොවන විදිහට හදලා ඒවා බොහෝම වේගයෙන් අර තරුණ පරපුර අතර ඒ ගමේ ඉන්න තරුණ පරපුර අතරට ගෙනියනවා. එතකොට අපි දැක්කා මේ මේ தত্ত্বය හින්දා තමන්ගේ දරුවා විනාශ වෙයි කියලා. නමුත් ඒක නවත්ත ගන්න බැරුව ඒ විශාල දුකක් විඳින දෙමව්පියන්ගේ හිතවල තිබ්බ පීඩනය අපිට හොඳට දැනුණා ඒ කාලේ. මොකද ඒකට අපිට ඒක බොහෝම සමීපයි. ඒ සමීපින්ද ඉතාමත්ම දැඩිව දැනුණා ඒ කට්ටියගේ අර හිතවල තියෙන දරා ගන්න බැරි ගැතිය අනේ මේක නොවේවා කියලා අනේ මගේ දරුවා මේ වගේ පැත්තකට නැඹුරුන එක. එතකොට නිකන් හිතන්න බලන්න මත්ද්‍රව්‍ය. එහෙනම් මත්පැන් නම් පසු කාලීනව කොහොම හරි මේවා බේරගත්තොත් ටික කලකින් ආය සකස් කරගන්න පුළුවන්. හැබැයි නවත්ත ගන්න පුළුවන් වුණොත් සකස් කරගන්න පුළුවන්. නමුත් ඉන් එහා ගිය මත්කුඩු ආදී දේවල් නේද යම් කිසි කෙනෙක් පාවිච්චි කරොත් එයාව ගොඩාක් දුරට ඒ පැත්තට ඇදලා ගිහලා ඔළුව ඊට පස්සේ නවත්ත ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා නැවැත්තුවත් පිස්සෙක් වගේ හැසිරෙන ස්වභාවයකට පත් වෙන ඒ ඒතරම භයානක කටයුතු කරන නිවසට ඇවිල්ලා බඩු පොලේ ගහන කෑ ගහන දඟලන අර දෙමාපියන්ගේ හිතවල මේ පරිසරයේ ඉන්න අයගේ හිතවල දැඩි පීඩාවල් ඇති වෙනවා නේද අන්න ඒ වගේ අධර්මයෙන් දරුවන් පෝෂණය කරන අය ඉන්නවා. අධර්මයෙන් දරුවන් පෝෂණය කරන තමන්ගේ ජීවිතයේ අධර්මයෙන් ඒකුත් ආකාරයේ වැරදි වැඩ කරලා ඉතා වැරදි වැඩ කරලා තමන්ගේ අයට සකස් කර මොනවා කරන්නද ඉතින් කරන්න දෙයක් නැහැ කියලා මේ කරන්නේ. මේ දරුවන්ට දෙන්නේ මොනවද? වහ දෙනවා වගේ මේ කරන්නේ. හරිද? අන්න එහෙම අයට ඉතින් ලොකු ප්‍රශ්න පසු පසු කාලිනව තියෙනවා. හොඳට පෙන්ලා ඇති ලොකුවට දඟල දඟලන අය ලොකුවට අධර්මිෂ්ඨව කටයුතු කරන අයට අන්තිමට නේද කාලයක් ඒ කරන කාලේ කුළු හරකා වගේ නේද වැරදි කරන කාලේ කුළු හරකා වගේ දඟලනවා නමුත් අන්තිමට වැටෙනකොට බිඳුවටත් පල්ලෙහාට වැටලා ලොකු අසරණ භාවයකට පත් වෙලා අනිත් අය ඉදිරියේ නේද අපිට පුළුවන් ද අඩුම ගන්න මේ ශරීරයට එන ලෙඩ නවත්තන්න අධික දුක් ඇයි ඇයි සමහරු මැරෙන්න ගිහිල්ලා අධික දුක් විඳින්නේ අවුරුදු ගණන් දුක් විඳිනවා සමහර අය එක තැන් වෙලා පණුව ගහලා කිසි වැරද්දක් නොකරපු අය දුක් විඳිනවා. එතකොට අපි ලොකු ප්‍රශ්නයක් කරන බලන්නකො මෙයාට මෙච්චර දුක් විඳින්න බලන්න මෙයාට මෙච්චර දුක් විඳින්න මෙයා කිසි වැරද්ද අපි දන්න තේකට කිසිම වැරද්දක් කරලා නැහැ කියන එක තමයි දන්න තේකට කියන්නේ. නොදන්න තේකක් තියෙනවා. ඒ තමයි එද පෙර භවය. එහෙනම් පෙර භවයේ කරපු පව් හරි ඊටාම දැඩිව පටිසන්දීලා ලොකු ව්‍යසන සිද්ධ වෙනවා. ඒකින්ද අපි ඊටාම දැහැමින් තමන්ගේ ජීවිතය අර කියන්නේ පාරේ බහැලා හිඟා කෑවත් මම මේ වගේ කත වැඩ කරන්නේ නෑ කියලා ඉස්සර අපේ මුතුන් මිත්තෝ කියන අත අතල්නවා ගිහිල්ලා පාරේ හරිද මට නම්බුයි මට මතකයි හොඳට කියනවා අපේ සීලාච්චිලත් කියනවා අපිට නම්බුයි කාගෙන් හරි ඉල්ලගෙන ජීවත් වෙන එක නම්බුයි බැරි නම් හිඟා කාලා ජීවත් වෙන එක ළමයි පාරේ ගල් කඩලා ජීවත් වෙන එක නම්බුයි යමක් හොරකම් කරන්නේ අපි කාගෙන්වත්. හරිද? කියන තැන ඉසර ඉසර නෙමෙයි හරිද? දැනුත් ඉන්නවා අපේ වැඩි දෙනෙක්. අපේ වැඩි දෙනෙක් අපේ පවුල් අපේ හිතලා බලන්න තම තමන්ගේ පවුල්වල પરම්පරාවල හුඟක් අය දැහැමින් ජීවත් වෙන අයද නැද්ද? සමස්තයක් වශයෙන් රටේ එහෙම හිටියට සුළු පිරිසකගේ ක්‍රියාකාරීත්වයෙන් හිතලා ඇත්තම කියනවා නම් අපේ ජාතිය අපේ ආගම ඒ වගේ පාපතරෙන්ගේ ග්‍රහණයකට ලක් වෙලා තියෙනවා ඒ අය තමයි මේ ලෝකෙට අපේ රට ගැන ප්‍රකාශ කරන්නේ ඇත්ති තරම් බොරු මේ පැත්තට හැරලා එකක් කියනවා ඒක එහෙම්මම හරලා ඔන්න මේ ළඟදී එක නායකත්වයක් දිහා මම හොඳට බලාගෙන හිටියා. ගොවියෝ ළඟට ගියාම ගොවියන්ට කියනවා කෘෂි ආර්ථිකය තමයි හරියටම හරියන්නේ ආයේ කිසි කතාවක් නැහැ මේක තමයි අපි මේ අපි මෙහෙමයි කරන්නේ මෙහෙමයි කරන්නේ කියලා ගමේ උත්සවයකදී කියන උපරිම වශයෙන් මේක සම්පූර්ණ කෘෂි කර්මාන්තේ නගා හිටවලා කටයුතු කරනවා කියලා. ඊළඟට ඇවිල්ලා අනිත් පැත්තට ඇවිල්ලා දවස් දෙකක් තුනක් ඇතුළත විදේශ ආයෝජකයන් වගේ පිරිසක් හම්බෙච්ච තැනකදී මේ අර කියපු දේ එහෙම්ම අනිත් පැත්තට කියනවා. නෑ මේ ලෝකයට ගැළපෙන ආර්ථිකයක් තමයි අපි සකස් කරන්නේ ලෝක බලවතුන්ට ලෝකේ කියන්නේ අතෙන්දි ගෝලීයකරණයට දොස් කිව්වා මෙතෙන්දි ගෝලීයකරණය ආවඩිලා කතා කරනවා ඒ තවස් කීපයක් අතට එහෙම කියනවා හරි ඉතින් දැන් මොකද කරන්නේ <laughs> නේද ඇයි මේ හිතෙන හිතෙන බරු හිතෙන හිතෙන පැත්තට කියන්නේ එතකොට බෞද්ධ මේ අර කේන්දරේ වැරදිලා තියෙන්නේ කේන්දරේ උපාසක කේන්දරයක් නෙවෙයි ලංකාවට තියෙන්නේ ඒකට ඒකින්ද අපි අපිට ලොකු වගකීමක් තියෙනවා. අපි හැමදාම කියන්නේ ඊටාම නිවැරදිව කටයුතු කරන්න දැහැමින් තමන්ගේ ජීවිතය අරගෙන මොන දේ වුණත් කමන්නේ ඍජුව දැහැමින් කටයුතු කරන්න සූදානම් වෙන්න. මේ වගේ දෙන්නෙක් එකතු වෙන්න සූදා එකතු වෙන්න දෙන්නෙක් හැදෙන්න ඒ දෙන්න කරුණාවන්තව එකිනෙකා ගැන මෛත්‍රියෙන් නිවසේ ඉන්න අය කොච්චර වයස වුණත් කමන්නේ එකිනෙකා ගැන ලොකු මෛත්‍රියක් තියෙන්න ඕන ලොකු නේද අපි කියනවා ඔය මේ මොන හරි වෙන්න ඕන බලන්න මම මේ ඇත්තට නිඳා කරලා කතා කරනවා හරිද මොන හරි වෙන්න ඕන බලන්න තියෙන ආදරේ පෙන්වන්න <laughs> ඒ අසනීප වෙන්න ඕන එහෙම වුණාම අපේ බලන්න ඕන ඔයාලට කියන්නේ මොනවද ප්‍රදර්ශන නේද ඇත්තටම කියනවා නම් තවත් කෙනෙක් කෙරෙහි තියෙන අපි කියනවා නම් කවුරු හරි සම්මතයේ තියෙන දෙයක් මම කියන්නේ කවුරු හරි කියනවා නම් මම මෙයා මේ අයට බොහොම ආදරේ කියලා ඒ ආදරේ මයින්ඩ් තියෙන හොඳම ක්‍රියාව තමයි එයා වෙනුවෙන් කරන්න පුළුවන් කැපකිරීම. හරිද? කැප කරන ස්වභාවය වань වචන නෙවෙයි. ක්‍රියා දිහා බලන්න වැඩිපුර. කරන දේවල් බොහොම අමාරුයි කරන්න. කියන්න හරි ලේසි. එහෙනම් කෙනෙක්ව මැනගන්න තියෙන හොඳම දේ ක්‍රියාවන් මොනවද කියලා. එහෙනම් කියනකොට ගාක් බොළඳ වෙලා කතා කරන කට්ටිය කරන්න ගියාම කරන කට්ටිය කියෝ කියෝ ඉන්නේ නැහැ. ඒකින් දා තමන් අපි හැම වෙලෙම බලන්න හැම වෙලෙම මම ක්‍රියාත්මක භාවයේ ඉන්න කෙනෙක්. මම මේ අයනේ කැප වෙන කෙනෙක්. හරිද? එතකොට තමයි ඒ ඒ ඒ පෞලක අයගේ තුල ඇති වෙන ලක්ෂණ තියෙන්නේ හැම වෙලෙම අනිත් කෙනා දිහා කරුණාවෙන්, මෛත්‍රියෙන් අනිත් අයට ගරු කරමින් තනියම වැඩේ පටන් ගන්න කියලා. මම හැමදාම කියන්නේ එහෙමනේ. ඕක කොන්දේසි සහිතව පටන් ගන්න යන්න එපා. අපේ අපි කොන්දේසි සහිතව පටන් ගන්න යන්නේ. මම මෙහෙම කරන්නේ මොකද? මට එහෙම කරන්නේ නැති හින්දා කියලා. නේද? මම එහෙම කරන්නේ මොකද? මට එහෙම කරන්නේ නැති හින්දා. එහෙනම් මං ජීවත් වෙන්න ඕන කවුරු ඉන්න විදිහටද? අනිත් අය නේද? බැරි වෙලාවක්වත් ගෙදර ඔක්කොම නැතුව මට තනියම අපේ ගෙදර ඉන්න බල්ලත් එක්ක ජීවත් වෙන්න උනා. කාලයක්. නෑ එයා කරන්නේ බුරණෙක් විතරයිනේ. එහෙනම් මටත් කරන්න වෙන්නේ නේද? මං කොච්චර යාර කතා කරත් එයා මට කතා කරන්නේ එයා කරන්නේ බුරණ එක. එහෙනම් මම බුරණවා කියලා ඉඳිනවා. ඒකින්ද අන්න ඒ වගේ තමයි ඒවා විහිළු ඒවා විහිළු නිකං හිළු නෙවෙයි ඒවා කනට වදින හොඳට හිතන වදින විහිළුවක් වෙන්න ඕනේ ඒ මොකද ඒක විහිළුවක් නෙවෙයි ඒකට කියන ඇනුම් පදයක් කියලා ඇනෙන පදයක් ජීවිතේ ජීවත් කරද්දී අනිත් අය තරහින් වැඩ කරද්දී අනිත් අය කැත විදිහට වැඩ කරද්දී අපි කැත විදිහට වැඩ කරන්න ගියොත් අපි වැටෙන්නේ යන්නේ එතෙන්ට ඒකින්ද දැඩි ආත්ම ශක්තියක් අරගෙන තනියම නිවැරදි වෙන්න හරිද දැඩි ආත්ම ශක්තියක් අරගෙන තනියම නිවැරදෙන්න අනිත් අය මොනවා කළත් මට වැඩක් නැහැ. මම පුළුවන් නම් හදාගන්න බලනවා. නැත්තම් මම මගේ ජීවිතය විනාශ කරන්නේ මම සාර්ථකව ජීවත් වෙන කෙනෙක්. අන්න එහෙම ජීවත් වෙනකොට අඩුම ගානේ මට මෙන්න මේ தත්වෙන් ඉන්න පුළුවන් වෙයි. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ දෙවි කෙනෙක් සහ දිව්‍යාංගනාවක් කියලානේ. අනිත් දෙකෙන් එකට වැටෙන්න පුළුවන් වෙයි. හරි. අනිත් දෙක කවුද? දෙවියෙක් සහ පෙරේතියක්. නේද? අනිත් එක තමයි දිව්‍යාංගනාවක් සහ පෙරේතෙක්. හරිද? ප්‍රශ්නේ නැහැ එක්කෙනෙක් බේරිලානේ. හරිද? එහෙමයි දේශනා කරලා තියෙන්නේ. දේශනාවේ තියෙන දැන් මම කියන්නේ නේද? සමහර ගෙවල් දෙවියෙක් සහ දිව්‍යාංගනාවක් වගේ. සමහර ගෙවල් දෙවියෙක් සහ ප්‍රේතෙක් වගේ. දිව්‍යාංගනාවක් සහ ප්‍රේතෙක් වගේ. සමහර ගෙවල් ප්‍රේතියක් සහ දෙවි කෙනෙක් වගේ. සමහර ගෙවල් තමයි ප්‍රශ්නේ හොඳට ගැලපෙනවා පෙරේතෙක් සහ පෙරේ 30ක් වගේ ජීවත් වෙන ගෙවල් තියෙනවා. ඒ කියන්නේ දෙන්නම එකතු වෙලා හොරකම් කරනවා. දෙන්නම එකතු වෙලා පරස වෙනවා. දෙන්න හොද්දට මරා ගන්නවා. මරාගෙන පහුවෙන් දවසේට වෙන ප්‍රශ්නයක් එනකොට හොරකමේ යන්න සහ ඒව ගැන කතා කරගන්න, සාකච්ඡා කරගන්න, අනුන්ට වින කොටන්න, ඒ වගේ දේවල් වලදී හරිය එකමුතුනේ. නේද? එකමුතු වෙලා දෙන්නම එක කතාවට ඒ කියන්නේ සම්පූර්ණයෙන් අන්න අර වගේ පවුලක්. ඉතින් ඒවා නිඳා කරලා ඒවා දැනගෙන ඒවා තේරුම් අරගෙන අපිට අඩුම ගානේ භාගයට භාගයක්. ඔය වචන දෙකෙන් භාගයක් හරි තියෙනවනේ හොඳයිනේ. භාගයක් ඇති කරගැනීමේ වගකීම අපිට තියෙනවා. නේද? මේ වගේ තත්ත්වයන් ඇයි මේ වගේ තත්ත්වයන් උදා වෙන්නේ? ඒකට අපි හැමදාම කතා කරන දෙයක් තියෙනවා පෙර කරපු කර්මයන්. මට හම්බෙලා නැහැ, මට හම්බෙලා නැහැ. ඒ විදිහට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හම්බෙලා නැහැ. සමහර ඒවා සම්පූර්ණයෙන්ම හදන්න කොහොමත්ම බෑ. ඒකින්ද ක්‍රියාවෙන් යහපත් ආකාරයටම කටයුතු කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉතින් මොනවද? පින් කරන්න ඕනේ, සිල් රකින්න ඕනේ, උපාසක ගුණ වර්ධනය කරගන්න ඕනේ නිබඳව ත්‍රිවිධ රත්නය මුල් කරගෙන කටයුතු කරන්න ඕන බෞද්ධයෙක් විදිහට පින් කරන්න ඕනේ. පින් කරන්න කිව්වහම අපිට තියෙනවා දන් දෙන්න ඕනේ, සිල් රකින්න ඕනේ, භාවනා කරන්න ඕනේ. ඒ විදිහට දස පින් කිරියවත් ටික ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම සිල් රකින්න ඕනේ, උපාසක ගුණ වර්ධනය කරන්න ඕනේ. ඊටාම දැහැමින් දැහැමින් හම්බ කරගත්ත දේෙන් තමන්ගේ අමුදරුවන් පෝෂණය කරන්න ඕන කිසිම අඩුපාඩුවක් වෙන්න තියන්න එපා. හ්ම් කිසිම අඩුපාඩුවක් වෙන්න තියන්න එපා. මේ ළඟදී මගෙන් කෙනෙක් අහනවා මට විදේශගත ගත වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා මෙන්න මේ වගේ හොර වැඩක් කරොත් ලේසියෙන් යන්න පුළුවන්. හාමුදුරනේ මොකද කරන්නේ? එහෙම වුණොත් මොකද ගියාට පස්සේ මම මොකද නරක වැඩක් කරන්නේ? මේ ආණ්ඩුවට යම් කිසි ඒකේ තියෙනවනේ ඒක ක්‍රම තියෙනවනේ ඒක ඒ වගේ ක්‍රමයක් පාවිච්චි කරන හොඳ කෙනෙක් නේ ඒකනේ මහන්නේ. නැත්නම් එයා කරනවා මට මෙහෙම යන්න පුළුවන් යනවනම් යන්න වෙන්නේ නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයකට යන්න පුළුවන්. මම ඇයි මගෙන් අහන්නේ? ඇයි මාව මේවට පටල ගන්න හදන්නේ? හරි මගෙන් ඔව් කියලා අහගන්න අහගත්තොත් යම් මේකින් මගේ සීලයට ලොකු හානියක් වෙනවා අයක කරොත්. ඒක හින්දා මේකට සූදානම් වෙන්න එපා. මොකක් හරි රටක නීතියක් තියෙනවා නම් ඒ නීතිය සාධාරණ නීතියක් නම් ඒ නීතිය තුළ රැඟෙන්න උත්සාහ කරන්න තමන්ගේ හිතට එකඟව හිතලා බලන්න මේක සුදුසු දෙයක්ද නුසුදුසු දෙයක්ද කියලා වාගේ වාගේ පැත්තෙන් සාපේක්ෂව හිතලා බලලා කටයුතු කරන්න කියලා. නමුත් යම් විදිහකින් ඒක ඉතා ලොකු වැරදි ක්‍රමවේදයක් අනිත් අයට හානි කරගෙන අනිත් අයට හිරිහැර කරගෙන වැරද්දක් නම් ඒක නේද? ධර්මයට සාපේක්ෂව වැරද්දක් නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අනුන් රැවටීමක් ඇතර වෙනවා නම් කියලා කියලා කීමක් සිදු වෙනවා කාට හරි හානියක් වෙනවා නම් අන්න ඒ වගේ දෙයක් වෙනවා නම් අනිවාර්ය කොට එතෙන්දී එතනින් එහාට යා හම්බ කරන සියලු දේ කවදාකවත් සාංගික දානයක්වත් දෙන්න පුළුවන්කම නැති තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ ඒක හොර කරලා හම්බ කරන එකක් න ะ. හොර වැඩ කරලා හම්බ කරන දෙයක් නම් සාංගික දානයක්වත් දෙන්න බෑ. ඒ අමුදොරන් පෝෂණය කිරීමත් එක්ක දැකලා ඇති කඳු කඩාගෙන යනවා වගේ නාය යනවා වගේ පුදුම විදිහට එකපාරටම සියලු දේ නැති වෙන හැටි ඒ මහා ලොකුවට සකස් කරන අය විශාල අමාරුවලට වැටෙන හැටි. එහෙනම් අපිට උරුම වෙලා තියෙන මේ ලස්සන මේ ශාසනය. නේද? අපේ ජීවිත ඉතා සුරක්ෂිත කරගන්න. ඊර්ෂියාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, මාන්නයෙන් නැතුව නේද එන ප්‍රශ්නට හරියට මුහුණ දීලා තමන් ඉතාම ආත්ම ශක්තියෙන් යුක්තව තමන්ගේ ජීවිතයේ එන දේවල් වලට නිවැරදිවම නිවැරදිව දැහැමිව ශක්තිය යොදලා ජීවත් වෙන්න පුළුවන් නම් එන ප්‍රශ්නවලදී. හරිද? උගාක්ම සහනේ අදැහිමි ක්‍රියාමාර්ග ගත්තොත් ගේ හදාගන්න බෑ කියලා නැත්නම් දරුවන්ට වියදම් කරන්න බෑ කියලා හොරකම් කරන වගේ දේවල් ගත්තොත් ඒ කියන්නේ ලොකු නායකාරයෙක් වෙනවා. ලොකු නායකාරයෙක් වෙනවා. ඒ මොකද මේ එයාට අනිවාර්යයෙන්ම ඒවට විපාක විපාක ලැබෙනවා. ඒවා ඉතින් එනකොට පොකුරු පිටින් එන්නේ ඒ අවට ඉන්න අයවත් විනාසයි. දැන් ගෙදර ඉන්න තාත්තට විපාකය ලැබෙනකොට දරුවන්ට ඒක ඍජුවම බලපානවා. ඉතින් ඒකෙන්ද අපි හරීම ධාර්මික, ඊටාම ධාර්මික කෙනෙක් වෙන්න ඕනේ. මේකේ ආදීනවානි සංසන්දර දැනගන්න ඕනේ. අපිට හැම පැත්තකින්ම ජීවිතය හදාගන්න අවශ්‍ය කරන සියලු උරුමයන් ලැබිලා තියෙනවා. අපිට සියලු උරුමයන් ලැබිලා තියෙනවා. මේක මම ආය ආය මතක් කරන්නේ මේ ක්‍රමවේද අපි කතා කරනකොට ඒවා ඇත්තක් බව පේනවා. මේවා එක් ධර්ම කරුණු වෙන් කරලා දීලා තියෙනවා. මේවා නොතිබුණා නම් අපි අද මේ කතා කරන්නේ අපිට බුදුරජාණන් වහන්සේගේ මේවා උරුම වෙලා තියෙන හින්දා. මේවා නොතිබුණා නම් මොනවද හොඳ ගතිගුණ මොනවද නරක ගතිගුණ කියලා හොයාගන්න බෑ. හොයාගන්න බැරි වෙනවා. එතකොට අපි ලොකු අසරණ භාවයකට පත් වෙනවා. ඒකින්ද මේ ජීවිතේ සාර්ථක කරගන්න සසර සූපත් කරගන්න අපිට ලැබිලා තියෙන මේ උතුම් ධර්මය හොඳින් ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් ඒ ධර්මය ආරක්ෂා කර ගැනීම සඳහා අවසාන වශයෙන් මේ කාලීනව තියෙන වගකීම මම මොහොතක් මතක් කරන්න ඕනේ ධර්ම දේශනාව ඉවර කරන්න ඉස්සෙල්ලා. මේ කාලීනව තියෙන වගකීම තමයි අපි පරාක්‍රමයෙන් යුක්තව දුෂ්ටයාව මෙල්ල කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දුෂ්ටයෙක් ඉන්නවා නම් ඒ දුෂ්ටයාට යහපත් වචන නැහැ, යහපත් ක්‍රියා නැහැ. පරාක්‍රමයෙන් යුක්තව මෙල්ල කරන්න ඕන කියලා. පරාක්‍රමය යොදනවා කියලා කියන්නේ මොකක්ද? පරාක්‍රමය යොදනවා කියලා කියන්නේ එයාට බලපෑම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒත් අද කාලිනු අපිට දුෂ්ට මිනිසුන්ට බලපෑම් කරන්න තියෙන එකම ක්‍රමය තමයි අපි ඒකරාශී වෙන එක. ඒකින්ද මේ බව අමතක කරන්න එපා. නේද? ඒකරාශී වීම කියන එක අත්‍යවශ්‍යයි. ඒ සඳහා අපි කොහොම හරි පෙනී හිටින්න ඕනේ, කොහොම නැගී සිටින්න ඕනේ. ඒ සඳහා පෙළ ගැහෙන්න ඕනේ පෙළ ගැහිලා අන් අය පාලනය කරගන්න මොකද දැන් තියෙන ඔන්න තවත් අලුත් ක්‍රමවේදයක් පටන් අරගෙන මේ රට සම්පූර්ණයෙන් විනාශ වෙන්නේ මේ සිංහල බෞද්ධ කියන සංකල්පය තියෙන තාක්කල් දිනු කරන්න බෑ කියලා මේ ඔක්කොම කියන්නේ ඇයි ඒවා වැරදි විදිහට පාවිච්චි කරපු නිසා සිංහල බෞද්ධකම තියෙන තුරු මේ රට දිනු කරන්න පුළුවන් කියන තැනට ඒක හරියට භාවිතා කරොත් හරියට භාවිතා කරොත් පුළුවන් කියන තැනට අපි සංකල්ප සකස් කරන්නම ඕනේ සංකල්ප ඔප්පු කරලා පෙන්වන්න ඕනේ එහෙම නැත්නම් මේ ගහපියාව කොටපියාව මරපියාව කියලා නම් බෑ සිංහල බෞද්ධයාගේ එහෙම එකක් තියෙන විදිහ නෑ මොකද සිංහල බෞද්ධ කියලා කුත් ගෑවිලා තියෙනවනේ නේද බෞද්ධයා බෞද්ධය අනිත් හැටි හිංසා කරන කෙනෙක් නේ බෞද්ධ ධර්මය තුළ තියෙන දේ අපි ඉස්මතු කරලා එඩිතරව කියන්න පුළුවන් වෙන්න ඕන ක්‍රමයක් මෙහි එනවා බලන්න ඔය අනම්මනම් කතා කියනවා මෙන්න ධර්මය තුලින් රට දියුණු කරන අපිට උරුම වෙලා තියෙන ක්‍රමවේද ටික කියලා අපිට එලිතරව පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා හැමෝම ආදර්ශ සම්පන්නව කටයුතු කරන්න මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන තමන්ගේ උරුමයත් ආරක්ෂා කරගෙන අන් අයට ඒ උරුමයන් ලබා දීලා ඊටාම සුවපත් භාවයෙන් ජීවත් වෙලා සසර සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං සාධුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං පරන්ති Thank you.